ඔව් සිරිවර්ධන මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සරණයි. දැන් ඔය මේ ඔහොම යම් කෙනෙක් මේ පාරමිතා පුරාගෙන යනකොට ධර්ම අවබෝධ කරන්න යනකොට ස්වාමින් වහන්සේ මම අහලා තියෙන ඕග ධර්ම කියලා තියනවලු ඒ ඕග ධර්ම වලින් සම්පූර්ණයෙන්ම එයා අපායටම ඇදලා දානවා කියලා මං අහලා තියෙනවා ඒකට හේතුව මොකද්ද ස්වාමීන් වහන්සේ? ඒ ඕඝ කියලා කියන්නේ දැන් කාම ඕඝ, භව ඕඝ, ditthi ඕඝ, අවිජ්ජා ඕඝ. ඒවා ආශ්‍රව ධර්ම හැටියටත් හඳුන්වනවා ඕඝ හැටියටත්. ඕඝයයි කියලා කියන්නේ සැඩපහරනේ. එතකොට ඒ සැඩපහරක් කියලා කියන්නේ ඒවා සංසාරයේ පැත්තට ඇදගෙන යන සැඩපහරවල්. කාමය කියන්නේ ඕඝයක්. ඒකෙන් ඇදගෙන යන්නේ සසරට, නිවනට නෙමෙයි. භව තණ්හාව කියන්නේ මේ සසරේ පවතින්න තියෙන කැමැත්ත ජීවත් වෙන්න තියෙන කැමැත්ත කියලා කියන්නේ ඕඝයක්. ඒ ඒ ඕඝය තියෙන තාක්කල් මේක මිදෙන්න දෙන්නේ ඒ පැත්තට තමයි ඇදගෙන යන්නේ. ඊළඟට දිට්ටි ඕඝය. සක්කාය දිට්ඨිය මේ සත්වයේ පුද්ගලික ආත්මයක් කියන ස්වરૂපයෙන් දේවල් ග්‍රහණය කරන තාක්කල් මේකෙන් මිදෙන්න දෙන්නේ නැහැ. ඒක දිට්ඨි ඕඝය. ඊළඟට අවිජ්ජාව. අවිජ්ජා කියලා කියන්නේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛය නොයැටීම. දුක නොවැටහෙන නිසා තමයි කාම වශයෙන් ඇලෙන්නේ. භව වශයෙන් මේකේ පවතින්න ඕන කියලා හිතන්නේ. දිට්ටි වශයෙන් සත්පුද්ගල වශයෙන් ග්‍රහණය කරන්නේ. මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ අවිද්‍යාව. නොවැටහීම නිසා මොනවා නොවැටහීමද යථාර්ථය නොවැටහීම යථාර්ථය anu 아무තු දෙයක් නෙමේ මේ සියලු සංස්කාරයන් දුක් බව එතකොට මේ මේ කාරණා තමයි ඕඝ කියලා කියන්නේ ඇයිද ඒවට ඕඝ කියලා කියන්නේ මේ සම්පූර්ණ සංසාරය තුල ප්‍රවාහයක් හැටියට අපිව තල්ලු කරගෙන යන්නේ මේ ධර්මවලින්. එතකොට ඒ ඕඝ තරණය කරන්නට අපි පටිසෝතගාමියෝ ගමන් කරන මාර්ගයක් තමයි මේ නිර්වාණගාමිනී මාර්ගය කියලා. එහෙම ස්තුති ස්වාමීනි. එහෙම. හොඳයි.